ඒ අවදි වෙනකොටම මට ඕක මතක් වෙනවා. එන එන සිතුවිල්ල එතනම නිරුද්ධ කරන්න. ඔව්. ඒක මට අර එක වෙලාවකට දැනෙනවා. උදේවැය ඥානෙත් ඒකම තමයි. හැබැයි එතන අත්තගමේ දකින්න එක තමයි වය ඥානෙ කියලා ආයි තියෙන්නේ. මට වෙලාවකට දැනෙනවා එක තප්පර ගාණක් වගේ එන එන සිතුවිලි එහෙම එහෙම මම ස්පර්ශ නොකර ඉන්න තත්ත්වයක් දැනෙනවා හිටිගම. ඒ කියන්නේ හිත ගමන් ඒක දැන් හිතට හිතට සිතුවිල්ල ඒ කියන්නේ සංඥාව ආවට වේගෙන් ඒක මව පහු කරගෙන යනවා මම ඒකට වටිනාකමක් දෙ. ඔව් ඒක ඇත්තටම අන්න එතන තමයි මේ ඇත්තටම රහස තියෙන්නේ. ඒක තමයි දියුණු වෙන්න ඕනි තැන. ඒ කියන්නේ ඒක තමයි ඥායස්ස අධිගමය කියලා අධිගම ලබන්නේ ඥානය ඔය කියන්නේ ඔතනමයි. ඒ කියන්නේ මේ මිදීම. අපි දැන් මිදීම සිතේ මිදීම කියන්නේ ඕකට. ඒක හිතේ ගමන් සිද්ධ වෙනවා. ඒක තමයි සිතින් මිදීම. ඒක තමයි නිවන් මඟ. ඔක තමයි නිවන් මඟ තියෙන්නේ. ඒ කියන්නේ ඒක දිගටම ඉන්න බෑ. ඒක තමයි වැඩි වෙන්න ඕනි. දියුණු වෙන්න ඕනි තැන. හැබැයි ඒක දියුණු වෙන්නේ මේ සත්‍ය දකින්න තමයි. සත්‍ය තව ඇහෙන්න ඇහෙන්න මේ ධර්මෙත් හොඳට දැන් මේ ඇහෙන ටිකත් ඔබතුමාට ගොඩාක් වැදගත් වෙයි. ඔව් මොකද ඕවා මෙනෙහි වෙනවා. ඕක නිකන් ඉන්නකොට ඔබතුමාට සිහි වෙනවා. ඊට පස්සේ තවත් වටිනාකම අඩු වෙන්න ගන්නවා. තවත් ওই සිතුවිලි වල බර අඩු වෙන්න ගන්නවා. දැන් දැන් කවුරු හරි කෙනෙක් හෙට ප්‍රේයර් යන් කියලා කිව්වට මට ඒක දැනෙම නෑ තාම එතන ඒ මොහොතේ තාම ආවේ නෑ කම්පණය වෙන්නේ නෑ ඒකට තාම නෑ මේ මොහොත ඔව් දැන් අතීතයක් කිව්වට එහෙම මට මිනිස්සු අතීතයේ දේවල් එහෙම කියනකොට මට ඒක වැඩක් නෑ වගේ මට ඒකට වටිනාකමක් දෙන්න බෑ වගේ හරි හරි හරි ඒක තමයි අනාගත ඒ වගේම තමයි මේ මොහොතේ හිටි ගමන් අර පිච්චෙන ගතිය ඇති වෙනවා. හිටි ගමන් එක්ක ශබ්දයක් ඇහෙනකොට එක්ක රූපයක් දකිනකොට හිටි ගමන් පිච්චෙන ගතිය දැනෙනවා. මම ඒක නැවතත් ඒක ඒක සිතුවිල්ලක් විතරයි ඒක එතනම නිරුද්ධුණා කියලා දකිනකොට තාපහු ඒ කම්පණය එහෙම්ම ටික ටික ටික මට ඒක දැනෙනවා නිකන් දිය වෙලා යනවා. ඒක දිය වෙලා යනවා. ඇත්තටම මේ ඕක ඔක තමයි ඇත්තටම ඒක තමයි එතන මේ තත්ත්ව තත්ත්ව විපස්සති කියන්නේ ඔතන තමයි. ඒක තමයි වැදගත්. ඒ කියන්නේ ඒ කියන්නේ ඕක තමයි යෝනිසෝ මනසිකාරයේ ඔතන තමයි ඇත්තටම දැන් යථාභූත ඥානය කියන්නේ නම් ඒකේ සත්‍ය දැකලා ඒක තමයි ඔබතුමා මෙනෙහි කරනවානේ. ඔබතුමා හිතනවානේ දැන් මේක තව ටිකෙන් නැති වෙලා යනවා කියලාත් ඔබතුමාට දැන් ඒකත් අවබෝධයක් තියෙනවානේ. එතකොට ඒක තමයි එතන ධර්මයේ මෙනෙහි කරන යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔබතුමාට කීයක් තියෙනවා මෙතන සිතක් ඇති වුණා කියලා ඒ නුවණකුත් තියෙනවා මේක දැන් නැති වෙනවා කියලා. ඔව් අනික තමයි මට දැන් අර දැන් තේර දැනෙනවා දැන් මේ බාහිරේ තියෙන කිසිවක් කිසි මොහොතක් පවතින්නේ නැහැ කියලා දැනෙනවා මට. ඒක කියන්නේ බාහිරෙන් මේ බාහිරේ මේ පවතින්නේ නැහැ දුකක් වුණත් පවතින්නේ නැහැ. ඒතකොට මාර සාන්ත සෝයක් දැනෙනවා. ඔව් දුකක්වත් තියෙන්නේ නැහැ කියලා දන්නවා. දුකක් නැති වෙනවා කියලා දන්නවා. සපක්කක් තියෙන්නේ නැහැ කියලා දන්නවා. ඒකත් නැති වෙනවා කියලා දන්නවා. ඔව්. හැබැයි ගමන් ඔය හිටි ගමන් මේ දෙකම ඇති වෙනවා. ඇති වෙනකොටම හිත කියනවා වැරදි තැනක කියලා. එතකොටම ආපහු එතන පොඩ්ඩක් දැඩිව හිතට නින්දා කරපුවාම ඒක නැති වෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ඔබතුමා ඉන්නවා. ඇත්තටම ඔබතුමා ප්‍රායෝගිකව මේ මාර්ගය පැහැදිලි කරන ඔය අත්දැකීම් ඉතාම වැදගත්. ඔබතුමා තවත් එහෙම දිගටම පැහැදිලි කරලා ඔබතුමාට ඒ කියන්නේ හිර වෙන තැනක් තියෙනවා නම් පැහැදිලි කරන්න. ඔය වගේම කියාගෙන යනකොට එළියට එයි. මට හිර වෙන තැන කියලා තියෙන්නේ දැන් පෙළත් දවස් වලට මට උදේ අවදි වෙච්ච වෙලේ ඉඳන් කිසිම විදිහකට ඔය පිච්චෙන්නේ නැතුව රත් වෙන්නේ නැතුව මත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ ඔබතුමා දන්නවද ගැඹුරු නිින්දේදී ඔය සිත මැරිලානේ තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ගැඹුරු නිින්දේදී මේ සිතුවිලි ඒ කියන්නේ ගැඹුරු නිින්දේදී මේ සිත ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ විතක්ක ਵਿਚාර තියෙන සිතුවිලි මානසිකාර තියෙන ඒ කියන්නේ අඩනින්ද ගැඹුරු නිින්ද ඇත්තටම මේක මේ මේ අර කියන්නේ නසන්න සන්නී න විසන්න සන්නී නොපියසන්නී න භූත සංඤී කියලා ඔක්කොම තාම ඒවා දන්නේ නැහැ නේද? ඒ කියන්නේ මෙතන දැන් මේ අවදි වෙන තැන ඇත්තටම සිතක් පනවන්න බැරි තැනකටයි අවදි වෙන්නේ. සිතක් පනවන්න බෑ. ඔය ඔතන විඥානං අනිදස්සනං කියන තැන. ඒ කියන්නේ ඔතන සිතට සිතක් නෙමෙයි තියෙන්නේ. ඔව්. සිතින් මිදිලා තියෙන්නේ. ඔතන ඇත්තටම ඔය ඥාණයට ඥාණයට තමයි ඔය දැනෙනවා දැනෙන්නේ. ඔය සිතක් නෙමෙයි. ඕක තමයි බුදුන් වහන්සේ අර කියන්නේ මෙතන සංඥාවක් නැහැ කියන්නත් බෑ මෑණෙනි. ඒ කියන්නේ සංඥාවක් තියෙනවා නම් විඥානයක් තියෙනවා නම් සිතක් තියෙන්න ඕනේ. ඒක තමයි ගොඩක් අය පැටලෙන්නේ. ගොඩක් අය හිතනවා දැන් මෙහෙම දැනෙනවා කියනකොට එහෙනම් ඒකත් දැනෙන්නේ හිතටනේ කියලා. නෑ ඕක හිතට නෙමෙයි දැනෙන්නේ. ඕක ඕක නෙමෙයි. ඕක සිතුවිලි කරන්න බෑ. ඔයකේ අර නිදහස් ගතියක් දැනෙනවා. නිදහස් ගතිය දැනෙන්නේ. ශාන්ත සෝය දැනෙන්නේ. ඒක සබ්බ සංකාර සමතේ දැනෙන්නේ. සබ්බ සංකාරක සංකාර කියන්නේ සිතුවිලි. ඒ සියලු සිතුවිලි සමතේ වුණු ස්වභාවයකට යනවා ටික ටික. ඔව්. නිදාස් නිදාස් ගතියක් දැනෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කියන්නේ. ඒ සාන්ත ප්‍රණීත සූය තමයි නිදාස් ගතිය. ඔව් එතකොට බලෙන්වත් ඒ කාල සීමාව තුළ දුක හදන දේවල් ගේන්න බෑ මට ඒක හරියට හරියට එන්නේ එතකොට එන්නේ හැබැයි හිතේ ගමන් ඒක නැති වෙනවා ආ ඒක තාම එතන පවතින්නේ නැහැ නේද ඔව් අන්න තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් ඇත්තටම දිගටම මේක එන්නේ තව තව දැන් ඕක එයි හැබැයි ටික ටික වැඩි වෙවි එයි. වැඩි වෙවි ඇවිල්ලා දිගටම එන බවක් දැනෙයි. වෙලාවකට දැනෙනවා මෙතන නිකම් මේ නිකන් නිකම් මේ රූකඩයක් වගේ සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්නේ කියලා. ඔව් ඇත්තටම මේ ඒකනම් ඔබතුමා කියන ටික හරියට හරි. ඒ කියන්නේ ඒක අපිට කියන දෙයක් නෑ එතන. ඒ කියන්නේ ඒ ටික හරි. හරිදාන්න විතරයි කියන්නේ. ඔව් ඒ වුණාට ඒ ඒ ඒ தત્ත්වය දිගටම පවත්වාගෙන යන්න ඒ කියන්නේ මේක ඒකින් නම් මට ඒක දිගටම පවතින්නේ ටික ටික වැඩි වෙවි ඇවිල්ලයි හරි හරි හරි හරි ඒක ඇත්තටම ඔය නිවන් දැන් තාම ඔබතුමා ඇත්තටම මේ ඒ කියන්නේ දැන් අපිට කියන්න දන්නේ නැහැ ඔබතුමාටමයි සාන්දිටික වෙන්නේ ඒ කියන්නේ නිවන් දකින්නවා කියන එක ඔය අවධිය තුළ දැන් කිසිම දෙයකට ඉඩක් නැත්තම් ඒ කියන්නේ මේ සිතුවිලි වලට අයිති නැති සිතුවිලි දැන් හරි රේල් පීලි දෙකක් වගේ. ඒ කියන්නේ සිතුවිලි රේල් පීල් එකක්. මේ ඒකට අයිති නැති රේල් පීල්ල තව එකක් වගේ එකක්. නිකන් ඒ කියන්නේ මේ අවදිය කියන එක අපි මේ පෙන්වන්නේ. මේ අවදිය කියන එක නිවන තමයි. ඉස්සල ඒක කියන්න. ඒක තමයි නිවන. ඒ කියන්නේ සිතුවිලි වලට කම්පණය වෙන්නේ නැති ස්වභාවයකට මේ අවදි වෙනවා. ඒ අවදිය මුලින් මුලින් ඇති වෙනවා නැති වෙනවා. ඒකයි සමාහිත සමාධිය අසමාහිත සමාධිය කියන්නේ. ඒ ඒ අසමාහිත සමාජයන ඒක ඒක ආයේ වෙනස් වෙන්නේ නැති ස්වභාවයකට. එතකන් වෙනස් වෙවි වෙනස් වෙවි තමයි යන්නේ. ඒක තමයි කෝටිකතුන්වහන්සේ කතාව තියෙන්නේ එතන. එතකොට මෙන්න මෙතන ඔබ ඔය කියන තැන ඇත්තටම අර ඔරුව දැන් අර කියනවනේ පාරුව හදාගෙන යනවා කියනවනේ. දැන් මේ යන්නේ ලෝකෝත්තර භූමිය. ඕක තමයි ලෝකෝත්තර භූමිය. ඔතන ලෞකික භූමිය නෙමෙයි. ලෞකික භූමිය තමයි චිතුවිලි තියෙන්නේ. නාම රූප තියෙන්නේ. එතන බාහිර දෙයක් තියෙනවා හිතේ දෙයක් තියෙනවා කියන එක දැකලා ඔබතුමිය දැන් ඔය දැන් එහෙම නැති බව දකින්නේ ඒකයි ඔය. එහෙම දෙයක් නැති බව දකින්න හිතේ දැන් ඔය ධර්මයේ දැන් ඔබතුමිය අහුවානේ. දැන් අපි පැහැදිලි කරා. එතකොට ඔබතුමිය ඔත ගලපන්න විතරයි දැන් තියෙන්නේ. දැන් ඔක්කොම ගලපනකොට තවත් මෙතන හොඳින් අවදි වෙනවා. අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ඔබතුමා දැන් බාහිරත් නෙමෙයි හිතත් නෙමෙයි කියලා දැන් එනේන තැන් වල ගැටලු වෙන තැන් තියෙනවා. එතකොට ඒක ගොඩක් වටිනවා මේ ධර්මය දැනගත්ත එක. ඒත් එක්කම මට දැනෙනවා මේ දැන් අපි මේ කාලය කියන්නේ සම්මත යන්නේ. ඔව්. එතකොට මේ මේ ස්වභාව දහම තුල තියෙන කිසිම දෙයක් මේ කාලය කියන සම්මුතියට වළංගු නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ හදිසියෙන් හදාගත්ත හරියට හරි හරියට හරි. ඉතින් හදාගත්ත කාලයට මේ කාලය මේ මොහොත කියන මේ මොහොත මේ මොහොත කියන්නත් බෑ. මොකද අපේ බණ අහලා තියෙනවා. අපි අපි දේශනා කරන දේවලුත් ඒ හොඳට අහලා තියෙනවා. ඒ කියන්නේ ඔය කියනවා තේරෙනවා ආමුදුරුවන්ගෙන් අහගත්තා. හරි හරි සමහරවිට උන්වහන්සේ අහලා ඇති. සමහර මොකද අපි අපි දීර්ඝ කාලයක් මෙහෙම කටයුතු කරලා තියෙනවා. අපි දැන් එළියට දාන්න වැඩිය. නමුත් මට උන්වහන්සේ කිව්වා මේ සිතුවිලි ඉස්සල්ලා මට කිව්වේ සිතුවිල්ලක් පහළ වෙලා ඒක එතනම නිරුද්ධ වෙනවා නැති වෙනවා. ඒක නැති වෙච්ච නැති වෙලා තමයි තව සිතුවිල්ලක් ඇති වෙන්නේ. මේ සිතුවිලි දෙක අතර හිදසක් තියෙනවා. සිතුවිලි දෙක අතර තියෙන හිඩස තමයි මෙතන අවදි වෙන්නේ. අපි ඒව දේශනාවල හොඳට අපි පැහැදිලි කරනවා. ඔව් ඒ අන්න ඒ අන්න ඒ ස්වභාවය දිනු කර ගන්න නම් අපිට ඒ සිතුවිලි දෙකක් අතර හිඩසක් විදියට නෙමෙයි ඒක අත්දැකීමේදී එන්නේ. අත්දැකීමේදී අයිති නැති අර අවදිය තමයි. හිඩස. ඔව් දැන් අර ඉස්සල්ලාම මම හිතන්නේ දැන් අර සිතුවිල්ලක් කියලානේ මුලදී දැනෙන්නේ. ඔව්. හැබැයි මේ සිතුවිල්ල කියන දේ එක මොහොතක්වත් තියෙන දෙයක් නෙමෙයි කියලා දැනෙනවා හිතට. ඔව්. ඒක අටකෙන් නිරුද්ධ වෙන ස්පාක් එකක්. ඔව් ඒක පවතින දෙයක් නෙමෙයි. පවතින්නේ නැහැ. එතන ප්‍රසාදයක්. අටකෙන් නිරුද්ධ වෙනවා. උත්තා සම්භූතං උත්තානම් භවිස්සත්. පෙර නොතිබී මටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. ඔව්. ආ. ඔන්න ඕක ඒක ඒක නිසා දැන් ওই බාහිරේ කිසිම බාහිරේ තියෙන දේවල් වලට බාහිර තියෙන දේවල් කියනසත් හොඳ නැහැ කියලා මට දැනෙනවා හිතට. ආ. මේ කියන්නේ බාහිර කිසිවක් එක මොහොතක්වත් පවතින්නේ නැහැ කියලා දැනෙනවා මට මේ. නෑ හරියට ඒකත් එහෙම තමයි. ඒකත් එහෙම තමයි. අපි ඒ ගැන කියන එකත් එහෙම තමයි. ඔව් බාහිර එකක් පවතින්නේ නැහැ ඒක හරි. ඔව් එතකොට ඒ වගේ මහ භූතනේ මහ භූත කියන්නේ තියෙන එකක් නෙමෙයි. ඒවත් සකස් වෙවි නැති වෙන ඒවා. ඔව් ඒක දැක්කස තියෙන්නේ. ඔව්. වලට මේ නන් හදාගෙන බාහිර තියෙන දේවල් එක්ක මේ ගලප ගලප රූප බලපිට සද්ද වින්දේක ගන්ධ වින්දේක කියලා දැනෙනවා. ඔව්. ඔව්. ඒ කියන්නේ ඒක ඒක ඒක ඔබතුමා ඒක අවබෝධයෙන් දකින්න එකක් කියන්නේ. ඔව් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන්නේ එක මොහොතක්ව පවතින දෙයක් නෙමෙයි රූප තියනවා කිව්වොත් මට වැරදි කියලා තමයි දැනෙන්නේ. ඔව් ඔව් ඔව්. ගන්ධ තියනවා කිව්වොත් අපි හිතන දේවල් එකක්වත් බාහිර නෑ. නෑ. ඔව් <laughs> බාහිර නෙමෙයි එතකොට මේ මේ මේ නෑ ඉතර තැන්වලත් නෑ ඉතර දේවල් කොහෙවත් නෑ ඔව් එතකොට ඒක නිකන් අර ප්‍රඥා වගේ නිකන් නිකන් අර දුමාර වගේ <laughs> ඔව් එතන මේක දිය වෙනවා වගේ දිය වෙලා යනවා ඒ ඇත්ත දැක්කොත් දිය වෙනවා ඔව් හැබැයි යන්නේ ඒ ගතිය දිගටම තියාගන්න බෑ ඒක ඒක පවතින්නේ නැත්තේ ඔබතුමා ගාව තාම ආත්ම සංඥාව තියෙන නිසා ඇත්තම කියනවා නම් ඒ කියන්නේ ආත්මීය සංඥාව ගිලිහෙන්නේ ඒකත් එක්ක තැලි වෙලා යන්නේ සමබර වෙලා. ආත්මීය සංඥාව තියෙනකන් අරක දිගටම පවතින්නේ නැහැ. ආපොද ආයිමත් ආත්ම සංඥාවත් එක්ක සිතුවිලි එනවා. ඒ කියන්නේ මම කියන සංඥාව නේද? ආත්ම සංඥාව මම කියන සංඥාව නෙමෙයි. බාහිර බාහිරමයි මම කියන සංඥාව. බාහිරට තියෙන බවට තියෙන තාම දැනෙන එක. බාහිරට තියෙන බවට තියෙන තාම දැනෙන ගතිය. මේ ලෝකේ يعني ලෝකේ ඇත්ත වෙලා තියෙනකන් තමයි ඔක තියෙන්නේ. ලෝකේ ඇත්ත වෙලා නැති තැන මමත් නැහැ. මම කියන එක මම හිතලා නැති කරන්න එකක් නෙමෙයි. ලෝකෙමයි මම. ඒ කියන්නේ බාහිරමයි සිත කියන්නේ. සිතයි බාහිරයි දෙකක් නැහැ. අන්ත දෙකක් නැහැ. ඒක මධ්‍ය ඥානං කියන්නේ මධ්‍ය ඥානං කියන්නේ අන්තයක් නැහැ. මේ මේ ස්පර්ශය වෙනවත් එකම සිත ඇති වෙනව නේද? මේක බාහිරත් එක්කම තමයි ගනුදෙනුව තියෙන්නේ. ඒ කියන්නේ බාහිර සිතයි කියලා දෙකක් නැහැ. බාහිර දැන් පොතෙන්තර මමෙක් නැහැ කියලා අපි කියන්නේ ඒකනේ. ඔව්. කියන්නේ දකින්න ඒක දිත්තේ දිත්තවත්තන් කියන්නේ. දුටු කෙනෙක් නැහැ, දුටු දෙයක් නැහැ. දුටු බවක් පමණි කියන්නේ ඒකනේ. ඔව් ඒක එතනම ඉවරයිනේ නේද? ඔව් නමුත් අපිට ඒක ඉවර වෙලා නැති නිසා තමයි සාමත් අර අර බාහිර ඇත්ත වෙලා තියෙනවා ටිකක්. ආයි දකින්නකොට පොත කියලා ඒකයි අර අරක දැන් මේක මෙනෙහි කරනකොට මේක එනවා අසමාහිත සමාධිය එනවා ඒ කියන්නේ ආයි මේ අනිමිත්ත සමාධිය එනවා නමුත් ආයිමත් නිමිතිගත සමාධිය එනවා ආත්ම සංඥා ගිලිහිලා නැති නිසා අන්න හරි ඒකයි ඔය වෙන්නේ ඒක තමයි වෙන්නේ මුලින් මුලින් ඒක එන්නේ ඕක හැබැයි තවත් ඒවත් එක ගැට ගහලා තියෙන්නේ ඕක විසඳෙන්නේ අවබෝධඥානයත් එක්ක තමයි විසඳෙන්නේ ඒ කියන්නේ ධම්මටි ඥානෙත් එක්කලා එන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් දැන් අපි හිත දකින වෙලාව කියන්නේ මානසිකාර කරනවා හිත දකින්න උත්සාහ කරනවා කියමු. දැන් මේ මොහොතේ එන හිත දකින්න බලනවා කියමු. ඒ වෙලාවට ඔය අර දියුණුව එන්නේ නැහැ. අත්ත කියන්න ඕනේ. නමුත් ඒ දකින්න එක වැදගත් වෙනවා. හැබැයි ඒ දකින්න එක තුළ තමයි Tamanගේ හරේ හරේ නැති වෙන්නේ. ලෝකෙට බැසගෙන තියෙන හරේ නැති වෙන්නේ මෙනෙහි කිරීම තුළ. ඒ කියන්නේ මානසිකාරය තුළ. හැබැයි මානසිකාරය කරන්නේ සිතුවිලි ඇතුලේ ඉඳගෙනයි. නමුත් ඒ මොහොත තමයි තමන්ගෙන් ඒ ඒ ගනුදෙනුව විසඳෙන්නේ. ඒ කියන්නේ ගාන හදලා උත්තරේ ගන්නවා. හැබැයි ඒ උත්තරේ ගත්තට ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. හැබැයි ඒක එහෙම එහෙම එහෙම ගණන් හදා හද විසඳ විසඳ යනවා. දන්නේම නැතුව විසඳුන් ටිකම එනවා අන්තිමටම ගලාගෙන. එතකොට තමයි අර අර ආනන්ද හාමුදුරුවෝ වීර්යය අරගෙන සක්මන් භාවනා කරලා rahat වෙන්නේ නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවෝ ඊට පස්සේ මේ rahat වෙනවා කියන අදහසත් අත්හැරලා දාලා සැතපෙන්න යනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඇත්තටම රහත් වෙනවා. ඒකට හේතුව තමයි අර අර උපාදානයක් තියෙනවා අර මෙනෙහි කිරීම තුළ. හරි හරි. දැන් ඒ කියන්නේ මම මේ කරගෙන යන වැඩෙත් එක්ක උපාදාන තියෙනවා ඒ වෙලාවට. තියෙන. හැබැයි ඒ මොහොතේ තම නෙමෙයි මේ මේකේ මේ ඒ කියන්නේ මේකේ ආනිසංශ. එහෙම නැත්නම් මේකේ ඵලය අධිගමයේ එන්නේ ඒ මොහොතේ නෙමෙයි. හරි හරි හරි. ඒක එන්නේ ඒක අත්හැරපු වෙලාවේ. ඒ කියන්නේ මෙනෙහි කිරීමත් අත්හරින මොහොතේ තමයි අර හරියට නිකන් අර අර ගලක් අපි පට්ට ගහන්න අර මැදලා මැදලා මැදලා මැදලා අන්තිමට මඩින එක නවත්තලා කටින් පිබිනවා කියලා හිතන ෆුක් ගාලා අන්තිමට ගලම නැති වෙලා ගියා වගේ ඔක්කොම නැති වෙලා යන එකක් ඔන්න ඔය ඔන්න ඔය විදිහට තමයි. ඒ කියන්නේ මෙනෙහි කරන මොහොතේදී ඒකයි අපි අර පෙන්නන්නේ එතන උපාදානෙකුත් වෙනවා. මේ මානසිකාරය තුල තියෙනවා. නමුත් ඊට පස්සේ තමයි අර තමට ඒකේ ඒකේ ප්‍රතිඵලය හම් වෙන්නේ. ඒ කියන්නේ අර ඒකයි කියන්නේ මේ කෘතඥානය කියලා බුදුන් වහන්සේ වෙන් කරන්නේ ඒකයි. ඒ කියන්නේ කෘත්‍යඥානය කියන්නේ කරන වෙලාව. ඒකත් ඒක අපි ඒ ඥානෙට ඒක හසු වෙනවා. ඒ දැන් මේක බලනවා කියලා. සත්‍ය එතකොට එතන විසදේශ දියනවා. අපි කෘතඥානය කියන්නේ ඒක නෙමෙයි. ඊට පස්සේ බලනකොට ඒක නැහැ. ඒ කියන්නේ ඒ එනේව නැති වෙනවා ටික ටික. නැති වෙලා අර ඵලයට එනවා අධිගම ලබන. ඒ කියන්නේ සමාපත්තියට එනවා. මුලින් විහරණය තමයි ඔය මෙනෙහි කරන එක තමයි. ඔය කියන தත්ත්වය සමානයි තමයි දැන් මුල මං සිතුවිල්ල කෙනකොට නිරෝධයි නිරෝධයි නිරෝධයි කියලා කියලා කියලා කියලා කියලා ඒක දැන් ටික ටික ඔද ඔය ක්‍රමය අපිට කිය අපිට අපි ඒක අනුමත කරන්නේ ගොඩක් අයට මොකද හේතුව මේ එහෙම කරන්න ගියොත් එයා ඒකට රැවටිලා සත්‍ය දකින්නේ නැහැ. ඔබතුමා සත්‍ය දකිනින් දාවුලක් නැහැ. ඔබතුමා දැන් මේ පණිවිඩය ලැබෙනවා. මේ ඇත්තක් දකින්න ඔබතුමා බාහිර කරන්නේ සිතෙත් නැහැ. මේක කියලා. එහෙම දැනුමක් ඇතුව ඒක බලන කෙනාට වරදින්නේ නැහැ. හැබැයි අතන අන්තයකට ගියොත් එහෙම මේ දැන් අනිත්‍යයි අනිත්‍යයි කියනවා වගේනේ. ඔව් එතකොට ඒක ඔව් ඒක එතකොට එයා ඒක දන්නේ නැහැ මේ අනිත්‍යයි කිව්වට මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඔබතුමාගේ අවබෝධයක් දැන් තියෙනවා. දැන් කොහොමත් මේ දේශනාව තුළින් ලොකු අවබෝධයක් ඇති වෙනවා. එතකොට ඔබතුමා මේක ගලපගෙන යනවා. එතකොට ඔබතුමාට කොහොමත්ම වරදින්නේ නැහැ. හැබැයි අර මට දැන් අර චිත්ත දකින්න එක තමයි මෙතන වැදගත්ම යෝනිසෝ මනසිකාරය කියන එක. එතනින් තමයි මේ සිහියත් අවදි වෙන්නේ ඥානය අවදි වෙන්නේ. අතරම යථාභූත ඥානයට තමයි අර අවබෝධය ඕනිකම තියෙනවා. විදර්ශනා ඥානයට. හැබැයි අර සිත දකින්න එක ඔබතුමා කියන එකේ දියුණුව තමයි ඔබතුමා ඔය ඒක ඔබතුමාට ගොඩක් හොඳට ඇවිල්ලා තියෙනවා ඇඟට. ඒකෙන් තමයි ඔබතුමා මේ මාර්ගයේ එලි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒද ඒකට ලොකු පන්නරයක් වෙයි සත්‍ය අවබෝධ වෙ කියනකොට. හොඳ දැන් අර මට දැන් ඉර ඉර මට ඉර දිහා බලන්න වැඩක් නැහැ. මට දැනෙනවා ඉර කියන්නේ ඒක ස්වභාවයක් විතරයි. එතන තීරක් නැහැ. ඉර කියන සංඥාව ඇතුණා. ඒක එතනම නිරුද්ධ වුණා. මේක මේ හිතින් හදාගත්ත ඉරම් මිසක බාහිරේ තියෙන එකක් නෙමෙයි කියලා දැනෙනවා. ඒක හිටි ගමන් එහෙම දැනෙනවා. හිටි ගමන් ඒක මට තේරෙන්නේ නැහැ කියන්නේ. නෑ ඒක හරිය ධර්මතාවයක් විදිහටයි ඔක්කොම පේන්න ගන්නේ. ඔව් ස්වභාවික ධර්මතාවයක සමාතහන ඥායක් වගේ තමයි තියෙන්නේ. තව දැනෙනවා මේ මම කියන මේ ගත මම නෙමෙයි මේකත් මේ ස්වභාව ධාමරේ ඔව් නේද අපිට ඇත්තටම සාමාන්‍ය මේ ධර්මයේ වැටෙන එක්කනට කෙලින්ම ගහයි සමුනුයි වෙන් කරන්න බැරි වෙනවා. ඔව් ගහයි පොළොවයි ඉරයි හඳයි මමයි අතර කිසි වෙනසක් නැහැ කියලා දැනෙනවා. ඔව් සබදාමේ පද්ධතියට අයිති දැන් මූලධර්ම ටිකක් විතර. ඔව් එතකොට මේක මම කියලා කියන්න අයිතියක් නැහැ කියලා මට දැනෙනවා ඒක. එහෙම ඇත්තටම එහෙම අපි එහෙම එහෙම ඒක තමයි මෙතන තියෙන්නේ අර අපි කිව්වේ ඒකයි මේ මේ ශක්තියක් මෙතන උපදිනවා කියලා මේ මේ නැති දෙයක් ඇති කියලා මේ ස්පාක් එක තුල තමයි මේ දැන් මේ අත අත උනත් දැන් මේ පොඩි කරන්ට් එකක් තියෙනවානේ මිලිවොට් පහකේද ඒ ස්නායු වලින්නේ මේ දැන් හුලම් හුලම් පුම්බලා වගේනේ මේ ඇඟ නැත්තම් ලොකු කිලෝ 75ක් බරයි කියලා අපිට දැනෙන්නේ නැත්තේ බැලුම් බෝලේ හුලම් පිම්බුවාම හරි සැහැල්ලුයි උඩ උනත් යනවා ඒ වගේ තමයි මේ කයට මේ ආස්වාස ප්‍රස්වාසය නැති වුණොත් එහෙම දරදඬු වෙලා අන්දේට උස්සන්නත් බැරි තරම් බරයි. නමුත් දැන් අපිට මේක හුලම් පිම්බිලා තියෙන නිසා මේ පිම්බිලා වාතයෙන් පිම්බිලා දැන් ස්නායු පද්ධතියේ කරන්ට් එක දෙනකොටම මේක සිග්නල් එකක් චිත්ත අර මනෝවිඤ්ඤාණය සිග්නල් එනකොටම කරන්ට් එක එනකොටම මේ අතපය ඉස්සෙනවා වැඩ කරනවා ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් මේ රොබෝ කෙනෙක් වගේ බලනකොට හැබැයි ලොකු කේන්තියක් අර කේන්තියක් වගේ ආවම ලොකු පවර් එකක් ඇවිල්ලා ලොකු බලයක් ඇතුව ඒක ඒක අපිට තේරෙනවා දැන් වෙන ඇති. ඔව්. ඔන්න ඔය කියන තැනම වෙලාවකට දැනෙනවා මම මේ ක්‍රියාව සිද්ධ කරලා හැබැයි කිසිම විදිහකට මේ සිතක් නැතුව මම මේ ක්‍රියාවක් කරලා නේද කියලා දැනෙනවා. ඔව් සිත නැතුව තමයි ඇත්තට මේ අවබෝධයත් එක්කලා සිත නැතුව වැඩ කරනවා පේන්නේ. ක්‍රියාසිතත් පේන්නේ. ඒ කියන්නේ සිත නෙමෙයි. ඔව් කරපුවෙන් පස්සේ සිත් කියලා දැනෙනවා. ඔව් දැන් කරන කෙනෙක් කරපු දෙයක් කියලා නෑ. අන්ද වැඩේ කියලා තියෙනවා. අද මම කරා කියන අදහසක් නැහැ. නෑ ඒක නිකන් ඔටෝ සිද්ධ වෙන්නේ. ඔව් ඒක තමයි ඒක තමයි එතනට එනවා. හරි දියුණු කරක් එතකට. ඔව් එහෙම එහෙම ඒක ඒ වේ බැඳි වෙලා ඉන්න බෑ. ආ ඒක තමයි ඔබතුමා එතන තාම ඒ කියන්නේ තාම තව ටිකක් හොඳට ඕම යනකොට හරිය. දැන් අපිට නම් සෑම සෑම මොහොතම යන්නේ මේ ක්‍රියාවෙන් යන්නේ. කියන්නත් බෑ කාටවත්. ඔව් නෑ මගේ කාටවත් තියාගන්න බෑ. මගේ හිතේ ඇති වෙන తত্ত্বය මට කාටවත් කියන්න බෑ. ඒක කියවට කවුරුත් පිස්සු කියලා තමයි හිතන්නේ. ඒ නිසා තමයි මුලදී මට කියන්න බෑ. ඇහුවට කියන්න ඒක මට ඒක බෑ කියන්න. ඇත්තටම මේ කියන අවබෝධයක් තියෙන අය අඩුයි. තේරෙන්නේ නැහැ කාටවත් කියුවට. එතකොට ඒ විතරක් නෙමෙයි ඒක කියන්නවත් හිතෙන්නේ නැහැ. ආ නෑ කියන්නවත් හිතෙන්නේ නැහැ. ඒකත්. අද ඇත්තටම මේ කියන්න හිතෙන්නේ නැහැ. ඔබතුමා කියප එක හරියටම හරි. ඒ කියන්නේ කියන්න කියන්නවත් හිතෙන්නේ කතා කරන්නවත් ඒව ගැන හිතෙන්නේ නැහැ. ඒකත් නිකන් නිකන් ඒකත් සිතුවිල්ලක් වගේ ඒකත් බරයි වගේ නිකන්. එහෙමයි යන්නේ. ඔව් ඒක ඒක හිතන මොකටද කියලා. මොකටද කියලා හිතෙන. ඒකත් දැන් වදයක් බරක් වගේ නිකන් දැනෙන. සිතුවිලි බරයි වගේ දැනෙන. ඔව් ඒක ඒක කිව්වා කියලා අනිත් කෙනාට ඒ ස්වභාවය දැනෙන්නේ නැහැනේ මොකද කියන්නේ. දැනෙන්නේ නැහැ. ඒකෙන් අර Taman නිකන් ලොකු කෙනෙක් වෙන්න යනවා වගේ සිතුවිලි වල දෙයක්ම තමයි එතකොට පේ. ඔව් ඒකින්ද කියන්න හිතෙන්නේ තේරුවන්නේ එයා ඕනනම් ඒක ගැන හිතලා තමන් ගැන මොකක් ආරෝපණයක් කරගෙන ඒක තේරුමුකුත් නැහැ මොකද මෙතන ඇත්තටම කෙනෙක් නැහැ අපි බලාපොරොත්තු වෙනවා නම් කාට හරි මොකක් හරි කියලා අපිට මේ කෙනෙක්ව හදාගන්න ඕනේ සමාවෙන්න එතකොට මේ පෘථග්ජන හෝමය දැන් පෘථග්ජනයි කියනෝනේ අපි ඔව් දැන් ඒක නොකරන පිරිසක් ඉන්නෝනේ කරන පිරිසක් ඉන්නෝනේ කරන පිරිස සහ නොකරන පිරිස කියලා අවසානයේ කිසිම වෙනසක් බෑ නේද මේ නෑ නෑ නෑ මේකේ අවබෝධයටපත් වෙනකොට මේකේ ඇත්තටම මේ අවබෝධය තුල එහෙම කෙනෙක් පුජ්‍යලයක් යාට දකින්න ලැබෙන්නේ නැහැ. එයා එළියෙනුත් කෙනෙක් දකින්නේ ඔව් එතකොට එයා දකින්න එයා දකින්න සබඳහන් විතරයි. එතකොට අර සම්මුතියේ බුද්ධ ලොකු ගැටලුවක් තියෙනවා නේද ඒක ඒ සම්මුතිය බුද්ධ ආගමේ අපිට දැන් එහෙම අදාළත් නැහැ. අපි ඒවා වැඩි එලවන්නෙත් නැහැ. තේරුමකුත් නැහැ. මොකද ඒවා එක එක විදිහට මානසිකාර තුල ඉඳගෙන පොත් ලියපු බවක් පේනවා. තේරුමක් නැති නිසා. ඒ කියන්නේ දැන් අතරම මෙතන භූමි දෙකක් බුදුන් වහන්සේ පෙන්නනවා. මහණෙනි මම අසෘතවත් පෘථග්ජන භූමියට යමක් දේශනා කරයිද ලෝකෝත්තර භූමියට අසත්‍යයක් මේ. මහණෙනි මම ලෝකෝත්තර භූමියට යමක් දේශනා කරයිද අසෘතවත් පෘථග්ජන මිත්‍යා දෘෂ්ටික භූමියට අසත්‍යක් මේ කියලා. බුදුන් වහන්සේ ওই ditthi සංයුත්තේ ditthi සංයුත්තේ විශාල ප්‍රමාණයක් තියෙන වාත සූත්‍රය මහප්පල සූත්‍ර ওই සූත්‍රවල ওই විදිහට පැහැදිලි කරනවා. හරි හරි හරි. එතකොට ඒක සූත්‍රවල තියෙනවා. නමුත් ඒවා තේරුම් බලනකොට තේරුම් ලියලා තියෙන්නේ. නමුත් පුදුමයි තේරෙනවා. ඉතින් ඒ තේරුම්ද කියලාත් හිතනවා. එතකොට ඒවා පැහැදිලි කරලා තියෙන විදිහ අඩුපාඩු තියෙනවා. ඔව් ගොඩක් ඒවේ අර මේ මේ මේ ඒ වෙලාවකට මේ ස්වභාවයට වචන නැහැ නේද? කියන්න ඇත්තට මේ ස්වභාවයට කියන්න වචන කොහෙන්ද මේ වචන තියෙන්නේ ලෞකික භූමියේ මේ ස්වභාවය ලෝකෝත්තර භූමියේ ඒක දැනෙන එකක් කරයි ඒ දැනෙන ස්වභාවය ආරි භූමිය ඒක තමයි වෙනස ඒ කියන්නේ ඒක තමයි ලෝකෝත්තර භූමිය ඒ කියන්නේ ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර තමතෝ කියනවා ඒ සාන්ත ප්‍රණීත සෝය දැනෙන්නේ සබ්බ සංඛාර සියලු සිතුවිලි සමතේ වුණාම කියනවා සබ්බූපදී පටිනිස්සග්ගෝ කියන්නේ එතකොට ඔය ඔබ කියන ටික. ඒ කියන්නේ සියලු මේ වෙනකන් අල්ලගත්ත දේවල් ගැලවි ගැලවි යනවා කියන එක. සබ්බූපදී පටිනිස්සග්ගෝ. උපදී ගොඩවල් අත්හැරෙනවා කියන එක. සබ්බූපදී හරියට ඒක මේ මට දැනෙන්නේ නිකන් අර සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම සබන් කැල්ලක් දිය කරන්නේ. අන්න හරිය. ඒක තමයි වෙන්නේ. ඒ වෙලා යන විදිහට අර ඒකයි නිබ්බිදාන්ති විරාගන්ති ඊට පස්සේ කියන තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කිය. ඒක මට හිතට එන ඔව් සිතුවිල්ල දැනෙන නිකම් මේක දිය වෙනවා වගේ. ඔව්. දියාරු ගතිය. සිතුවිලි දිය වී ගෙන යන ස්වභාවය දැනෙනවා ඒ කියන්නේ. ඔව්. එතකොට තමයි මේ සනසීම තියෙන්නේ. එතකොට තමයි සනසීම තියෙන්නේ. හරියට. ඔව් හැබැයි අතරම ඔබතුමා ලෝකෝත්තර භූමිය ස්පර්ශ කරන්නේ. බොහොම හොඳයි. ඔව් ඒ වුණාට අතරම ඔබතුමා මේ තාම වෘත්තීය මට්ටමේ රැකියාවක් කරනවා කියන්නේ. නෑ මේ මං ඕක අර හාමුදුරු කෙනෙක් මුණ ගැහුණා ඒ හාමුදුරු මුණ ගැහිච්චෙන් පස්සේ තමයි මම ඕක කරන්න පටන් ගත්තේ. උන්වහන්සේ මට ඉගැන්නුවා රැට අපි හීන දැක්කාම අවදි වෙච්චෙන් පස්සේ හීන බොරුවක් කියලා. ඊට පස්සේ උන්වහන්සේ මට කිව්වා එතකොට මේ දවල්ටත් ඇස් දෙක අරගෙන මිනිස්සු හීන දකින්න හිතින් කියලා. අන්න ඒ දකින්න හීනය හීනේ දිහා හිතින් දකින්ද ඒ හීනේ බොරුවක් විදියට දකින්න ඒ බොරුව අතහරින්න කිව්වා. හරියට හරි. ඔන්න ඔය දේ තමයි මම කළේ. හරි හරි. ඔව්. හරි දැන් ධර්මයේ ඇත්තටම ඉස්මතු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තට දැන් අපේ මේ දේශනා දැන් අහන ප්‍රමාණය ලක්ෂ මම දැන් ඕක මට ඊයේ තමයි මම ඕක දැක්කේ ධර්මයක්. ඊට පස්සේ තමයි මම කතා කළේ. <laughs> නෑ ඇත්තටම මේ මේ සත්‍ය ධර්මයේ තමයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. ඇත්තටම අපි මේක අවබෝධයටපත් වෙනකොට දැන්ට වසර ගණනාවක් වෙනවා. නමුත් අපි තාරාණයකට වෙලා උදකලා තමයි හිටියේ මේ කොරෝනා හැදුන වෙලාවේ අපිත් ඇත්තටම ඔබ හිත කොහෙද වැඩ ඉන්නේ? ඒ ගැන නම් කතා කරන්න සුදුසු නෑ මොකද මේ ඇත්තටම මේවා ගොඩක් ගැටලු වෙනවා අපි ඒක නිසා ඒවා වැඩි ඔව් නේද අනිත් එක මේ ආරි භූමියේ එහෙම පුජ්‍යල කතාවක් නෑ මෙතන තනිකරම ඔයක වැඩක් නෑ නේද සබහාදාමක් තියෙන ඒ කියන්නේ දැන් මේ ආරි භූමියේ ඇත්තටම දැන් රූපයක් මොකටද? රූපයක්ම දැන් සිතුවිලි වලට නම් ඔය ඇලෙන්න ගැටෙන්න හොඳයි රූපයක්. අපිට නම් ඒවෙන් පළක් නැහැ. අපිට නාමයෙන් පළකුත් නැහැ. නමුත් අපි දන්නවා ඒවා වෙනස් කරන්න පුළුවන් වැඩකුත් නැහැ කියලා. අයෝ නාමික කෙනෙක් හොයන්නත් බෑනේ රූපික කෙනෙක් හොයන්නත් බෑ. නමුත් මේ දැනෙන දැනීමනේ මෙතන මහා ඒක සබදාමක් නේ තනිකරම. ඒක මුණ ගැහෙනවා කියන්නේ යම්කිසි ප්‍රමාණයක්ද දැනෙන්නේ. ඉතින් අපි ගැන අමු කවර කතාවද කියනවා වගේ තමයි අපි ඒ ලොකෝ ඒ කියන්නේ ඒ යමෙන් මුණ ගැහෙනවා කියන්නේ නැවතත් විඥාණයට දැනුමක් එකතු කරගෙන ඒ දැනුම ආහාරය කරගෙන ඔව් තවත් අර උපදි ගොඩක්නේ. ඔව් එහෙම දැනෙනවා. තේරුවන්න ඒක නිසා තමයි අපිව දැන් බුද්ධෝත්පාද කියලා දාලා තියෙන්නේ. අතරම නමක් දාලත් නැහැ, මුකුත් නැහැ. ඉතින් කාරෝ මහනවා කවුද කොහෙද ඉන්න මන්ද දැන් දැන් බුදුන් වහන්සේ අපි දැන් කවුරු හරි දැන් අර මේ දැන් බබෙකුට පෙන්නනවා නම් පුතේ අන්න අර තමයි හඳ කියලා ඊට පස්සේ දරුවා අහනවා නම් මේ ඇඟිල්ල තියෙන කෝ හඳක් නැහැ කියලා ඇඟිල්ල දිහා බලන්න පුතේ මේ ඇඟිල්ලෙන් පළක් නැහැ අර අර ඈත පේන එක <laughs> ඔය වගේ දෙයක් තමයි කියන්නේ මේ ඇඟිල්ල ගැන හොයලා බලන්න නේද <laughs> ඔව් අර බුදුන් වහන්සේත් කියනවානේ මේ කාට හරි අර දැන් අර සතෙකුට ඊයක් වැදුනහම මේ ඊයේ හැදුවේ කොහෙන්ද මේ ඊයේ විද්දේ කවුද මේ ඊයේ ආවේ කොහෙන්ද කියලා හොයන්න යන්න එපා. තුවාලට තියෙන කියලා තියෙනවනේ. ඔව්. ඔව්. ඒකනේ මේ මොහොත තුල මේ ෂණය තුල මේ මොහොත තුල ඇති වෙන සිතුවිල්ල තමයි ඇත්තටම වැදගත් වෙන්නේ එච්චර දැන් ඔබතුමාගේ වුණත් ඇත්තටම මේ අපි අපි දන්න අපේ අපි ඒක අපිට ඇත්තටම ඒක අවශ්‍ය නැහැ අදාළ නැහැ මේ අතර වැදගත් වෙන්නේ ආර්ය භූමියේදී මේ කතාව මට තව එක සැකයක් තිබ්බා අර මරණාසන්න මොහොත දක්වා මට මේක දකින්න බැරිවේද කියන බයක් තිබ්බේ තියෙන්නේ ඔය ආත්ම අන්න එතන ආත්මේ තියෙනවා මම හැමතිස්සෙම දකින්න මේ සිතුවිලි ආත්මේ දකින්න එතකොට ඒ එක දකින්න තැනම ඒකෙන් මිදෙනවා මොකද එතන ආත්මය තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කෙනෙක් ඉන්න එපා මරණසන්න මොහොතක්. ඔව් එහෙම දන්නව මෙතන කෙනෙක් නැහැ කියලා. දැන් එහෙමනම් ඒක මේ මොහොත විතරයිනේ. ඔව්. එහෙනම් මේ ෂණේ මේ මේ ෂණේ විතරයිනේ. ඔව්. එහෙනම් මේ ෂණයෙන් පස්සේ තව ෂණයක් ගැන හිතන්නේ මොකටද? ඔව් මම ඒ නිසා තමයි එහෙම දැන්නකොට බොරුව බොරුව කියන එකටම නිකන් නින්දාවක් කරනවා. නෑ ධර්මයේ දකින්න. මේ ෂණේ විතරයි කියලා දකින්න. ඔව්. අර හැම වෙලේම ඔව් මේ ෂණේ දකින්න. චන සම්පත්තියේ ලොකු දෙයක් වෙනවා. ඔක දකිනකොට ඔය චතුප්පහත ඥානය කියන එක ඉතාම වැදගත්. ඒක හරියට සමත හොඳට දැනෙනවා නම් හැම ෂණේම ෂණේ විතරයි කියලා දැනෙනවා නම් පුදුමාකාර දියුණුවක් එනවා. ඒ කියන්නේ කිසිම සිතුවිල්ලකින් පළක් නැති වෙනවා. ඔව් ඒක දැන් මම මෙහෙම කිව්වොත් එහෙම සෑම මොහොතකම අලුත් දෙයක් තමයි. පරණ දෙයක් පරණ දෙයක් නෑ. මොහොතේ දැන් අපි ඇත්තටම දැන් අපි තුමු කොළඹ යනවා කියලා ගමනක් යනවා කියලා එතකොට ඒ කොළඹ කියන්නේ අරහේ ඈත එහෙම කතාවක් නැහැ. මේ දැන් මෙතන. ඊට පස්සේ කොළඹට ගියා කියමු. ඊට පස්සේ එතන. ඊට පස්සේ ආයෙ වාහනේ ඉන්නවා කියමු. දැන් අපි වාහනේට නැග්ගත් අපි වාඩි වෙලා සමහරට අපි පයින් ඇවිදින්නේ නැහැ. ඉතින් අපි ඇස් දෙක පියාගත්තාම එතන ඉන්නේ එච්චරයි. මේ හරියට ගෙදර හිටියත් එතන තමයි. එච්චරයි. ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් බලන්න ඉන්නේ එතන එච්චරයි. ඊට පස්සේ කොළඹදිත් එතන ඉන්නේ. අර කොළඹද කියලාවත් හිතා ගන්න බෑ එතකොට. ඊට පස්සේ වාහනේ හිටියත් ඉන්නේ එතන. එච්චර ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් බලන්න. මෙනෙහි කළා ඉන්නේ මෙතන. එච්චරයි. ඊට පස්සේ ආයි දැන් ගෙදර ගියත් බලන්න හරියට කොළඹයි ගෙදරයි කොයිද කියලා හොයා ගන්න බෑ. ඉන්නේ එතන. ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් බලන්න. මෙනෙහි කළා. ඉන්න මෙතන. එච්චරයි. හරි කිසිම වෙහසක් දැනෙන්නේ හරි පෑලුවක්. ඒ කියන්නේ මේ මම ඒක අර අහගෙන තියෙන දේ නිවැරදි නේද? අහගෙන තියෙන දේ පොඩි අඩුවක් තියෙනවා. ඒක හදාගන්න ඕනි කියලාම අපිට දැනෙනවා. දැන් ඔබතුමා ඔබතුමාව පොඩ්ඩක් අර අධෛර්ය කරන්න බැරි නිසා අපිට ඒක කියන්න උත්සාහ කරන්නේ මොකද ඔබ දැන් යන ගමන නිවැරදි ඒක නිසා එතනට පොඩි එකතු කිරීමක් විතරයි අවශ්‍ය වෙන්නේ නැත්නම් ඔබතුමාට ඒ ගමන වැරදි කිව්වොත් එහෙම ඔබතුමා එතනින් අර අපි විසින් හිතයක් කිව්වා වෙනවා එතකොට එහෙම කියන්නේ ඔව් හිත ඔව් හිත බින්දෙනවා නේද ඒ තාම මදි මදි පුංචි ඒ කියන්නේ මෙතන අඩුපාඩු ටිකක් තියෙනවා හදාගන්න ඒක ඔබතුමාම දක්ෂ වෙන්න ඕනේ දැන් ඔබතුමා දෘෂ්ටියක හිටියොත් ඔබතුමා හිතුවොත් දැන් මම දන්නවා දැන් මම හරි කියලා අර එතකොටත් අර අපි වරද්දක් කරා වෙනවා එතකොටත් අර කල්‍යාණ මිත්‍යා වරද්දක් කරා වෙනවා අපිට ඒ යුතුයකමක් විදිහට දැන් අපි පුජ්‍යල භාවයෙන් දකින්නේ නැහැ අපි සබහාදහම් වගේ දකින්නේ යුතුයකමක් විදිහට අපි ඇත්ත කියන්න ඕනේ. එතකොට පැහැදිලිවම අපිට කියන්න සිද්ධ වෙනවා. ඔබතුමා ඉන්න තැන හොඳයි. ඉන්න තැන නරක නෑ. මට කවුරුවත් කියන දේ මට අහගෙන ඉන්න පුළුවන්. ඔව් අහගෙන ඉන්න පුළුවන් වුණාට ඔබතුමා ඒ ඒක අපි දන්නවා. ඔව් නැත්තම් ඔච්චර දියුණුවක් ලබන්න බෑ. බුදුන් වහන්සේගෙන දැන් සත්‍යය වුණාට එහෙම නෙමෙයි අපි සත්‍යයට අපි සත්‍යයට අපිට දැනෙන්න ඕනනේ. ඒක සතුවිල්ලක් නෙමෙයිනේ. අපිට දැනෙන්න ඕනි. ඒ කියන්නේ ඒක අපිට දැන් ඔබතුමා දැන් සත්‍ය කියන එක සත්‍යමයි. සත්‍ය කවදාවත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් සිතුවිලි කියන්නේ සත්‍යයක් නෙමෙයි. සිතුවිලි දැන් කොතනක හරි අපි බලන්න ඕනේ මේක සිතුවිල්ලක්ද කියලා. හැම තැනම සිත සිත දකින්න ඕනේ. ඒ කියන්නේ ඒක ඒක දැක්කත් ඇති. මේක සිතුවිල්ලක් කියලා හිතුණාත් ඇති. දැන් කවුරු හරි බයිනවා කියමු. මේක හිත තමන්ගේ සිතන කියලා දැක්කහම ඉවරයි. ඔය බන්නේ නෑ. බන්නේ නෑ. පටින්න කෙනෙක් නෑ. නිකන් අර මේ මේ මේ ඔය මට කියනකොට දැනෙන්නේ නිකන් අර අපි දැන් අර අසූචි ගොඩක් දැක්කහම ඒක අසූචි කියලා අතාරිනවනේ. මෙහෙම මෙහෙම දෙයක් දැන් අසූචි ගොඩක් දැක්කා කියන්නේ දැක්කා කියන්නේ කෙනෙක් ඉන්නවා. හැබැයි එතන එහෙම දෙයක් ඒ කියන්නේ ඒක ඒක සාමාන්‍ය දෙයක් කියන්නේ කෙනෙක් නැති වෙනවා. දැන් මෙන්න මෙහෙම දෙයක්. දැන් දැන් ඇත්තටම දැන් අපි කියන්නේ ඔබෙන්තර මමෙක් නැහැ කියන්නේ. දැන් අපි ඒක නිතරම කියනවා. ඒ කියන්නේ ඔබමයි මා, මාමයි ඔබ. මෙතන අන්ත දෙකක් නැහැ. ඔබ ඔතන මෙතන මම කියලා කතාවක් නැහැ. දැන් අපි හිතමු කන්නාඩියේ කන්නාඩියේ දැන් ඔබතුමාගේ දැන් ඉස්සරහ කන්නාඩිය තිබ්බහම කන්නාඩියේ මේ ඔක්කොම වැටෙනවානේ ඉස්සරහ තියෙනවා. අපේ කන්නාඩියේද දැන් මේ පොත තියෙන්නේ. දැන් පොත කන්නාඩියේද තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ මේ වගේ තමයි දැන් අපි කන්නාඩිය වගේ. දැන් එතකොට මේ කන්නාඩියේ මුකුත් නැහැනේ. එතකොට දැන් අපි කියනවා නම් මේ මට පේනවා කියලා එක වැරදිනේ. ඒ වැරදි. එතකොට ඉස්සරහ තියෙන එක විතරයිනේ. ඔව්. ඒකනේ දිත්තේ දිත්තමත්තන් කියන්නේ. ඔව්. ඒ දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. කණ්ණාඩිය නැහැ. ඒතකොට දිත්තේ දිත්තමත්තන්. ඔව් ඒක ඒතකොට පින්තූරයක් විතරයි. පින්තූරයක දෙයක් නැහැ. හරි හරි හරි. ඒක හීනේ. සබහාලෝකේ හීනේ පින්තූරේ. පින්තූරේ තුල දෙයක් නෑ. අර දෙයක් කියන්නේ වටිනාකම. එතකොට මේ මේ මේ සිතුවිල්ල කියන්නේ පින්තූරයක් විතරයි. පින්තූරයක් විතරයි. ඒකේ දෙයක් නෑ. දෙයක් කියන්නේ වටිනාකම. රත්තරන් රත්තරන් කියන්නේ වටිනාකමක්. මේකේ මේ පින්තූරේ පේනවා. අන්ත වෙලා නෑනේ පින්තූරේ පේනවා. ඒකේ රත්තරන් කියලා දෙයක් නෑ. හැබැයි එහෙම දෙයක් නෑ මේක හරි අවබෝධඥානයක්. ඒ කියන්නේ දෙයක් නැත්තේත් නෑනේ. ඔව් තියෙනවා. හැබැයි මේකේ දැන් බැලුවාම දැන් අපිට කියන්න සිද්ධ වෙන්නේ මෙහෙම. දැන් ඒක වචනෙන් එපා කියන්නේ. මේ ධර්මතාවයේ වචනෙට ගන්න බෑ. මේක හරි ගැඹුරු. නමුත් දැන් මෙතන අපිට පේන දේ තමයි පෙන්වන්න ක්‍රමයක් නැහැ මේක ලුණු වගේ දැනෙන්න ඕනි එකක්. ඒ කියන්නේ දැන් දැන් ඔබමයි මා මාමයි ඔබ. ඒ කියන්නේ ඔබමයි මා කියන්නේ දැන් කවුරු හරි බයිනවා කියමු. ඒ කරට අද්දාගෙන කතා කරන්න පුළුවන් hinaය. මොකද එයාමයි තමයි. මේ යාට ඒක තේරෙන්නේ නැහැ. දැන් කවුරු හරි බයිනකොට මේ ධර්මය අවබෝධුනේ කෙනෙකුට hina යනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන අරයට ගහන්න හිතෙනවා එතකොට. <laughs> දැන් <laughs> දැන් මෙතන මෙයාට ගැව්වත් ඉඳා යනවා. ඒ තමයි අතට මේක හරි පුදුමාකාර පුදුමාකාර අහසයි පොළොවයි වගේ. ඒක තමයි ධර්මය අවබෝධ වුණා උඟක් වෙනස් වෙනවා. වෙලාවකට මේ කවුරු මොනවා කිව්වම මට ඇහෙන්නේ වගේ. ආ ඒක නෑ වගේ. හරි ඒක හරි. ඒක ඒක ඒක ලොකු ඒ කියන්නේ ඒක ප්‍රායෝගිකව එහෙම ස්වභාවයකට ඒ කියන්නේ මේ ලෝකෙට අයිති නැති ස්වභාවයකට එහෙමපත් වෙනවා. ඒක ඒව වැඩි වැඩි දුර තියන්නේ නැහැ. තියන්නේ නැහැ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඒ තියෙන්නේ නැත්තේ අර ආත්ම සංඥාව නිසායි. ඔව් ඒකයි තව මදි මදි ඒකත් එතනම දැක්කනම් හරි. සත්‍තරතර පස්සට කියන්නේ. ඒකනේ දැන් මේ නැති එකක් දකින්න ඊට පස්සේ තියෙන තැනක් දකින්න තියෙන තැන එහෙනම් ආත්ම සංඥාව කියන එකක් දැනෙනවා. ආ හරිනේ නේද? ඒ කියන්නේ මම දැන් ඒක ඒක අර නැති දෙයක් තියෙනවා කියලා දැකලා ඒක තියාගන්න උත්සාහ කරනවා. ඒක ආත්ම සංඥා. දැන් අර කලින් කිව්වේ මේ අන්තිම උත්සාහයනකන් තියෙද්ද නැහැ කිය. ආන්න. ඔබතුමා කතා කරනකොට ඔබතුමා වෙන ආත්ම සංඥා තියෙන තැන මේ අපිත් වෙන්නන්නේ. හරි හරි හරි. එහෙම දෙයක් කතාවක් වෙන්නේ හරි හරි. හරි දිනුනේ මේ තැන. ඒ කියන්නේ මේ කතා කරනකත් ඇහෙන වටිනවා. මොකද හේතුව මේ ඒක කොහොම කිව්වත් ඒ වගේ දේවල් ශ්‍රවණය කරන්න තමයි කැමති. කැමැත්ත. ඔය නිකන් දැන් ඔය ඔය ජාතක කතා අහන්න කැමැත්තක් නෑ. ඒව ඇවිල්ලා ඒව ඇවිල්ලා මට දැනෙන්නේ ඒ ජාතක කතා කියන්නේ ඒවා ඇවිල්ලා තාම හිතවල තාම ඒ අය ජීවත් වෙනවා එතකොට. ඒ අය තාම ඇත්තටම ඉන්නේ මේ සත්තු ඉන්න තැනමයි. ඔය හිත්වල ජීවත් වෙනවනේ දැන් අපි සත්තු ඉන්න තැන ඒ කියන්නේ දකින්න වහන්සේ බුද්ධත්වයටපත් වුණා තිරුණුවම් පෑවා කිව්වට දැන් ඕක අපි හිත හිතා ඉන්නකොට එතකොට අපි ගාව තාම බුදුහමේ කියන්නේ ඒ චරිත තාම ඉන්නවා අපි ගාව හරියට හරි මට එහෙම දැනෙනවා ඒක මට දැනෙන එක වැරද්දක් එක බොරුවක් කියලා ඇත්තටම දැන් මේ මොහොතේනේ බුදු වෙන්නේ සිද්ධාර්ථ තාපසතුමා ගයාශීෂේ බෝධි මූලේ අලුයම මැදියම තුනියම බුද්ධත්වයට පත් වෙනවනේ හැබැයි එතකොට ඊට පස්සේ දැන් සත්සතිය ගත කරලා එනවනේ වනාන්තරේ බුදු වුණා කියලා කිසි කෙනෙක් දන්නේ කිසි මිනිස්සෙක් දන්නේ අත්තම කතාව දැන් පොත්වල මෙහෙම නැහැනේ. පොත්වල නැහැනේ බුදු වුණු බව කිසි කෙනෙක් දන්නේ නැහැ කියලා. ඇත්තටම කැලෙන් එළියට එනවනේ ඔය අද්දක වනවන අපි අපි දකින්න විදියට වැනි වැනි එනවනේ. එනකොට කවුරුවත් දන්නේ නැහැ. සෙනක කවුරුවත් නැහැ. එක්කවත් නැහැ. උපකා ජීවක මගදී හම්බ වෙනවා. උපකාහනවා ස්වාමීනි ඔබ කවරෙද්ද? ඔබ මිනිස්සෙද්ද? නෑ මම මිනිස්සෙක් නෙවෙයි බුදුන් වහන්සේ කෙලින්ම පැහැදිලිව කියනවා ඊට පස්සේ ඔබ දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි ඔබ බ්‍රාහ්මණයෙක්ද ඔය කියන නම් ලිස්ට් එකම ආන ගන්ධබ්දේත් ඔය ජටිලෝ hmm. නිගන්ඨය බ්‍රාහ්මණයෝ ඒ කී කී හිටපො ඔක්කොම ආන ඔය තියෙන වැලට තියෙනවා ලියලා ඊට පස්සේ බුදුන් වහන්සේගෙන් අහනවා එසේනම් ස්වාමීනි ඔබ කවරෙක්ද ඊට පස්සේ බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා මම බුද්ධ වෙමි බුද්ධ කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි hmm. ආත්ම සංඥාව ගිලිහුණු තැනයි බුද්ධ ස්වභාවය තියෙන්නේ දැන් වේදනේ තුල ශුන්‍යතාවයක් තියෙනවා සමතේ තුල වඩලා ශුන්‍යත්වයකට ඕක දැනෙන එකක් තියෙනවා පාවි පාවි ඉන්න එක. එතන කෙනා ඉන්නවා. නමුත් මෙතන කෙනෙක් නැහැ. ඒ කියන්නේ අර දකින්න කෙනාමයි Taman කියන්නේ. මෙතන කෙනෙක් නැහැ. ඔතනම තමයි මේ දර්ශනේ තියෙන්නේ. ඒක දර්ශනයට පත් වෙනක් කියන්නේ. සිත්තියට පැමිණෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ සිත්තිය හුඟක් වෙනස්. මේ කෝණේ හුඟක් වෙනස්. ඒක දකින්න ඕනේ. එතකොට තමයි පේන්නේ. එතකොට එතන කෙනා නැහැ. ඒ පේන තරමයි පේන එක්කනම ඉන්නේ වෙන කෙනෙක් නැහැ. මේක හරි අමුතු දර්ශන මේක කියන්න බෑ එක වචනේ. දැන් කොහොම හරි දැන් බුදුන් වහන්සේ බුදු වෙන්නෙත් මේ මොහොතේ. එතකොට ඉපදෙන දැන් බුදු කෙනෙක් ඉපදෙන්නෙත් මේ මොහොතේ. බුදු පිරුණම් පාන්න මේ මොහොතේ. ඔව් පිරුණම් පාන්නෙත් මොහොතේ. මේ මොහොත විතරයිනේ තියෙන්නේ. මේ මොහොත අකාලිකයිනේ. ඔව් කාලයට හොඳටම තෙමගුලනේ මේ මොහොත. මහා මංගල්‍යයක් නේ. ඒකනේ මේක ෂණ සම්පත්තිය කියන්නේ. ඔව්. ඒකනේ අතර මේ සේරම අතරම හැමෝගෙම සිත්වල සිතුවිල්ලෙන් මිදුණු තැන මේ බුද්ධ ස්වභාවය තියෙන්නේ. ඒකයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඔය සිතුවිලි වල දුක තියෙන්නේ. ඒ වෙන සරණක් නෑ මේ බුද්ධ ස්වභාවය තමයි එකම සරණ. ඇයි එයාට සිතුවිලි වල නම් තියෙන්නේ. එයා මේ පොඩ්ඩක් ධර්මයේ සිහි කර ධර්මයේ දන්නවා නම් ඇත්තටම එහෙම දුකක් නෑනේ. ඔව් ඒක මතක් කරනකොට නැති වෙනවා. <laughs> නැති වෙනවා. නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණ මේ ධර්මයේ දකින තැන ඉදප්පච්චතා. දෙයක් කියලා දෙයක් නැහැ. ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. ධර්මයේ කියන්නේ දෙයක් කියලා දෙයක් නැති බව. ඉදප්පච්චතාවය කියන්නේ ඕකටයි. ඔය වචනේ කොහෙවත් හරියට ලියාගන්න බැරුව ඉන්න සිංහල පරිවර්තනය කරලා. නමුත් අපිට මේක හොඳටම ප්‍රත්‍යක්ෂතාවයෙන් අපි කියනවා. දෙයක් කියලා දෙයක් නැති බව ඉදප්පච්චතාවය කියන්නේ. ශුන්‍යතාවයමයි කිසිවම්ම නැති තැන නේද නෑ එහෙම කියන්නත් ඔක ශුන්‍යතාවය කියන තේරුම වෙනස්ක සිංහලෙන් දාලා තියෙන්නේ ඔව් ශුන්‍යතාවය තුල මුකුත් නෑනේ මෙතන තේරම තියෙනවනේ ඔව් මෙතන ඒ බාහිර තියෙන මුකුත් නැති වෙලා නෑනේ ඔව් තියෙන දේවල් ගණ්ඩ කියලා දෙයක් නෑ මෙතන මෙතන කියන්න වෙන වචනයක් නෑ බුද්ධ ඔව් මෙතන අනිමිත්තයි ශුන්‍යත කියලා දැන් උතන වචන තුනක් තියෙනවානේ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත එතන මේ මෙතන මේ අර්ථ තුනන්නේ අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි. චිත්ත විමුක්තියක් තියෙන වෙන මොකුත් නැහැ. චිත්ත විමුක්තියක්. ඒ කියන්නේ මේ විමුක්තිය කියන්නේ දැන් මේ සිත තියෙනව නැති වෙලා නැහැ. සිතින් මිදිලා. දැන් ඔබතුමායි සිත නැති වෙලා නැහැ. සිත තියෙනවා. සිතින් මිදිලා. සිතින් මිදෙන අවධිය බුද්ධ වෙන කිසි වචනයක් දාන්න බෑ. අපිට අලුවා ඔක අපි ඔබතුමාට අපි නිකන් අර දැන් මේ එහෙම කතා කරන ගන්නේ අපි මේක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. මේකට දාන්න දෙයක් නැහැ. වචනයක් නැහැ. මේ අපි අපි කියලා කියන්නේ සබහා දහමට. නෑ මෙතන කවුරුවත් නෑ. ඔව් සබහා දහම අපි අපි කතා කරනකොට හැමතිස්සම කියන්නේ අපි අපි කියලා. ඒක අපි කියන්නේ සබහා දහම. ඔබටම අපි ඔක්කොටම තමයි මේ අපි කියන්නේ. නෝ ඒකයි ඔකේ නම් දාලා නැත්තේ. ඔකේ බුද්ධෝත්පාදෝ කියලා තියෙනවා නම මොකුත් නෑ. කතා කරන හැමතැනම කියන්නේ අපි අපි කියලා. ඒ අපි කියන්නේ ඉතින් අපෙන් අහන මේ අපි අපි කියන්නේ ඔබ ඔබ වහන්සේ මේ කාටද? අපි කියන්නේ මේ සබදාමට. <laughs> සබදාම බණ කියනවා. <laughs> මේ ඔක්කොම අපි කියලා. ඒ කියන්නේ ඔබමයි අපි කියන එක. එතකොට බුද්ධ ජීවමානයි. බුද්ධ ජීවමානයි. බුද්ධ කවදාවත් මේ එහෙම මියාන කෙනෙක් නෙමෙයි. බුද්ධ සදාතනික. බුද්ධ සදාතනික සෝය මේ සදා අමරණීයත්වය. මේ අමරණීයයි මේ කොහෙද මේ මීට වැඩිය අමරණීයක් කමක් කොහෙද තියෙන්නේ බුදුන් වහන්සේ කියනවා කවුරු හරි එහෙම දෙයක් කියනවනම් ඒ කටවද දෙඩවිල්ලක් පවණි මානෙනි කිය මේ මහා පුරුෂෝ කියනවා මීට මහා පුරුෂෙන් නැහැ යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති සම්බ්‍රූහි මහා පුරුෂෝ තේද සිම්බනි මජ්ජගා ඔන්න ඔතනයි තියෙන්නේ. අන්ත දෙකක් තියෙන තැන මහා පුරුෂයෙක් නැහැ කියනවා. අන්ත දෙකක් නැති තැන මහා පුරුෂයා උපදිනවා කියනවා. තේද සිම්බනි මජ්ජගා යාට කිසිවක් ගැට ගැහෙන්න තැනක් නැහැ කියනවා. ඒකයි ඔය මජ්ජේ ඥානං කියන තැන මජ්ජේ සූත්‍රයේ තියෙන්නේ. ඔය මජ්ජේ ඥානං කියන එක මධ්‍යම ප්‍රතිපදාව කියන එක ගොඩක් අර තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මැදක් හොයන අන්ත දෙකක් තැනක. අවදි වෙනකොටම මට ඕක මතක් වෙනවා. එන එන සිතුවිල්ල එතනම නිරුද්ධ කරන්න. නිරුද්ධ වෙනවා.